අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ නැත්නම් ධර්ම සාකච්ඡාවට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු. ඊෂා නෝන මාත් පිට ආර්දනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිදිමත ආවිට සමහිත පවත්තා පරිේශන தත්ත්වෙන් බැලීමට තැත් කළෙමි. වෙනදා භාවනාව නවත නවතන වෙනදා භාවනාව නවතන නිදිමත මට ඊයේ බොහෝසේ උදව් කළා. බොහෝ වෙලා භාවනා කිරීමට ඉඩදී නිදිමත අකර්මණ්‍ය විය. ස්වාමින් වහන්සේ හැම චේතනාවක්ම කර්ම රැස් කරන බව ප්‍රකාශ විය. සිතුවිලි ඉබේ පහළවන අතර එයින් කර්ම රැස් වෙනවාද? චේතනාව හා සිතුවිලි අතර වෙනස කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය අත්වේවා. ඒකට මේ වචනය පාවිච්චි කරලා තිනවා සසංකාරික මනෝ සංඛාර අසංකාරික මනෝ සංඛාර කියලා. ඒ කියන්නේ කය හිතක් පවතින බාට ක්‍රියාකාරකම් වර්ගයක් තියෙනවා. සමහර ක්‍රියාකාරකම් ජම්මෙන් මෙන දෙයක්. එහෙම නැත්නම් භවයෙන් මෙන එකක්. සමහර ඒවා අපි හිතලා දාන ඒවා. එහෙනම් හිතලා කරන හිතවිලි සහ හිතෙන හිතවිලි කියලා. ඉතින් මේ දෙක හරි අමාරු වෙන් කරගන්න. මේ ප්‍රශ්නේ ඊටන් තමයි තියෙන්නේ. ඉතින් අර භාවනා කරන කෙනා හිතලා කරන දේ සහ හිතිලා කරන ඉබේ කරන දේ කියලා කය පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වුණොත් මේ කය නිතරම හෘද වස්තු ගැහෙනවා ආහාර දිරවනවා කෙස්කස් වෙනවා දත්ත වෙනවා නිය වැවෙන වනික ඉබේ වෙන දේවල් හුස්මත් ඉබේ වෙනවා සමහරලාට හිතලා ගන්න. ඉතින් ඒක පොඩ්ඩක් පාලනය කරපු එකනට තේරෙනවා මේකේ හිතලා කරන ටික විතරයි ශික්ෂාවට ගර්ක වෙන්නේ ලක් වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුර අපිට වගබෙන්න කියන්නේ. ඒ ඒක කරපෙන්න පේනවා කතාවෙත් තියෙනවා. ඇතුළත කතාව පිටත කතාව කියලා දෙකක්. ඇතුළත කතාව හිතවිලි වලට බරයි. පිටත කතාවේදී හිතාමතා කතා කරන්න යන්න එපා. ඒක අපරාධයක්. කවුරුර ඇහුවොත් උත්තරයක් දෙන්නේ. එහෙම නැත්නම් ඒ හිතාමතා කරන කතාවෙන් තමයි අපි මේ උඟ දැනට ඉන්න බර ගන්න කපා යන්නේ ඕකේ. අවශ්‍යතාවක් ඇවිල්ලා කවුරු ඇහුවොත් කිටියෙන් උත්තර දෙන්න එච්චරයි. ඉතින් මිනිස්සු තරහ වෙන්න පුළුවන්. නමුත් යම දෙයියෝ යම රජුරෝ පොඩ්ඩ සැලකිලිමත් ඒකට මේ යන කෙනේ උග දෙනෙක් කරලා තියෙන මේ නිකන් ඉන්න මිනිස්සු බනවන්න කියලා. ඒව හිතාමතා කරන කතා. ඒකට වග වෙන්න ඊට පස්සේ ඒ විදිහට වචනේ හිතලා කළ යුත්තේ නොකළ යුත්තේ තේරුම් ගන්න එක අමාරුයි. එහෙම නැත්නම් කියනවා නම් වචී දුස්චරිත හතරක් තියෙනවා. කාය දුස්චරිත තුනයි තියෙන්නේ. ඒක තමයි ඇත්තටම යෝගාවචරයට බලපන්නේ. මේ දෙක දන්නවා නම් ඊට පස්සේ කේතගේ හිතන හිතවිලි සහ හිතන හිතවිලි කියන ඊටට බොහොම සියුම් පරීක්ෂණයක්. සසංඛාරික මනෝ සංඛාර, අසංස්කාරික මනෝ සංස්කාර කිය. ඒකෙත් මේ හිතෙන හිතවිලි කර්ම නෙවෙයි. හිතන හිතවිලි චේතනා සහිතයි. එහෙම නැත්නම් සංස්කාරණේ සහිතයි. සචේතනිකයි. සසංඛාරිකයි. ඒ ටිකෙන් තමයි කර්ම රැස් වෙන්නේ. ඒ නිසා අර කය බලලා වචන බලලා හුරු කරගත් එක්කනා භාවනා විදි කරන්නේ හිතාමතා හිතන්න යන්නේ චේතනාවක්වත් කරන්නේ අදිෂ්ඨානයක්වත් කරන්නේ ප්‍රාර්ථනාවක්වත් කරන්නේ මොකක්වත් නැහැ අනාතේ යන්නයි. ඒත් ඔය ගොඩාක් දේවල් එනවා. එව්ව ගණන් ගන්න. එව්ව කොහොම අචේතනිකව සිදුවෙන දේවල්. හරි අමාරුයි හැබැයි මේ අචේතනිකද සචේතනිකද කියලා හිතාගන්න. ඒ නිසා කාය බල කාය සංස්කාර සචේතනික අචේතනික බලන්න. වචී සංඛාර සචේතනික අචේතනික බාහන. ඒකට අර සියුම් පරීක්ෂණය සුදුසු වෙනවා මනෝ සංස්කාර. ඒකෙදී මුලදී පුහුණු කරපු නැති එකන හරියට හිතවිලි ගන්න. හැබැයි ඔය ඉතින් හිතන දේවල් නෙවෙයි නම් මේ හිත කරදර ගන්න එපා. පව් වෙන පව් වෙනකොට ඒවා හිත කරදර ගන්න දේ එකත් නතර වෙලා යනවා. ඒ තියේදී සමහර වෙලාවට අපිට හිතාමතා කරන දේවල් සිද්ධ වෙනවා. ඒක පුළුවන් තරම් අඩු කරන්න. ඒකට කිව්වේ තපස කියලා කියනවා. ඒකට කෙරෙන දේවල් වගේක් තියෙනවා. එතකොට මේ කෙරෙන දේවල් වල හිතවිලි කියන්නේ මොනවද, චේතනා මොනවද කියන්නේ කියන එක තේරුම් කරලා දෙන්න පුළුවන්. කයට වචනට අහුවෙන්නේ නැති ඉතුරු ක්‍රියාකාරකම්, මනසේ ක්‍රියාකාරකම්, ඒවා චේතනා ස්වරූපෙන් තමයි පහළ වෙන්නේ. ඒකේ චේතනාවේ හිතවිලි ස්වරූපෙන් පහළ වෙන්නේ. ඒකෙත් හිතලා හිතන හිතවිලි වලින් විතරයි අපි අපායට ගෙනියන්නේ. අපට හිතෙන හිතවිලි ජම්මෙන් එන දේවල් පුරුද්දෙන් එන දේවල් ඇබ්බැහියෙන් එන දේවල් ඇසුරෙන් එන දේවල් ඒක දැනට ගණන් ගන්න එපා හිතෙන දේවල් මොනම දෙයක්වත් ගැන හිත තරදර ගන්න එපා හිතන හිතවිලි හිතට නොකිරීමට තමයි අපිට ශික්ෂාගාරක වෙන්න පුළුවන්. ඒකත් මේ සීලයට අහු වෙන එකක් නෙමෙයි. මේක සීලයට අහු වෙන්නේ කාය වචන දෙක විතරයි. මෙන්න මේක පිළිබඳව හොඳට සැලකිලිමත් වුණොත් අපි සතියෙන් තොරව ගත කරන වෙලාවට කොච්චරනම් අනවශ්‍ය ක්‍රියාකාරකම් කරනවද අනවශ්‍ය වචන කතා කරනවද අනවශ්‍ය හිතවිලි කරනවද කියලා ටොංගානෙන්වත් දන්නේ නැහැ. ටොංගානෙන්වත් දන්නේ නැහැ. ඒකල කියනවා අපිට ඇයි මේ කරදරේ ඉන්නේ? ඇයි මේ නොසිතූ දේවල් වෙන්නේ? ඇයි මේ අසාධාර්ණ බැනුම් අහන්න වෙන්නේ? අසාධාර්ණ ගුටි කන්න වෙන්නේ කියලා කණපින්දම් ගැහුවට පොත් බැීමක්වත් නැහැ. භාවනා කරනකොට කරන්න ගියාට පස්සේ තේරෙනවා කොච්චර අමාරුද කියලා. ඒතකොට හිතා ගන්න පුළුවන් ඉදිරියදා ජීවිතේ අපි තමයි සතිය නොවඩන සතිය නාහපු වෙලාවක කොච්චර සංසාරේ කරපුව ඇද්ද කියලා. ඉතින් ඒතකොට බයක් පහළ වෙනවා මේ වැනි තැනක හිටියොත් භාවනා නොකරත් බේරෙනවා. මුදි ක්‍රියාකාරකම් ගොඩාක් අඩුයිනේ කවරට තම්බලා දෙන බතක් කාලා ඉන්න එක විතරනේ තියෙන්නේ. වචන කතා කරන්න දෙපයි කියනවා. ඉතින් මේකට කැමති නෑ කට්ටිය. ගෙදර ඉඳගෙන තමන්ට කැමති විදිහට රසමස ඔලු යාගෙන කාගෙන පුළුවන් තරම් කයිවාරු කෙලගෙන ඉන්නකොට කියන හිටි විලිනවනේ සංස භාවනා කරනවා කියලා. එනවා තමයි. එන්නේ නැතුව ඉතින් මෙච්චරක් මේ කාය ක්‍රියාකාරකම් කරනකොට වචන කරනකොට හිති විලිනව. ඒ නිසා ඒක පිළිබඳ අවබෝධයවත් ආවනම් ඒක මේ වැඩමුළුවක සාර්ථකත්වයක්. අපි දැනගත්තට නොදැනගත්තට මේවා යන්ත්‍ර තුනක් කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා. ඒකෙදි බුදුරජාණන් වහන්සේ අපෙන් ඔක්කොම ඉල්ලන්නේ හිතාමතා කරන ටික පොඩ්ඩක් නැතර කරන්න එතකොට තේරෙයි ඉතුරු හරිය ඔක්කොම අපේ සංසාරගත ඇබ්බැහි. ඒව නැත්තම් කර්ම ශක්ති එහෙම නැත්නම් රුචි අරුචිකම් ඔන්නේ ඒ ටිකෙන් කියයි මමයා කවුද කියලා හිතන හිතේ නැත කරලා හිතෙන හිතේ දිහා බලපුවම පේනවා මම කියන්නේ මෙයා තමයි බය හිතෙනවා. ඒ නිසා කවදාරි තමන්ගේ ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගන්නයි කියලා තියෙනවා පෙරේතෙක් දැක්කයි කියලා. ඒ තරම් ඇතුලේ කැත පෙරේතෙක් ඉන්නේ. ඒ තරම යකෙක් ඉන්නේ. පිසාචෙක් ඉන්නේ මේක ඇතුලේ. ඒක වහගන්න තමයි මේ සදාචාරය කියන කෝට් එක දාගෙන මේ රංගපෑමක් රංගපාන්නේ. නමුත් ඒ ඇතුලේ තියෙන එක මේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මම දැකලා කතා කරන්න කියලා. මේ හංගන්න වසංගන්න දෙයක් නැහැ. ඒක අපි යෝගාචර වශයෙන් හෙලි කරමු. හෙලි කරුවාට පස්සේ අපට මේ පශ්චාත්තාවපයක් කනගාටු වෙන්න දෙයක් නැහැ. මේක අරගෙන හංගගෙන ඇවිදිනවට වැඩිය හොඳයි එලි කරන එක. ඒ නිසා චේතනා සහ හිතවිලි කියන එක තේරුම් ගන්න ටිකක් අමාරු බව හැබෑව. නමුත් ඔය පොතේ විස්තර කරලා දෙන්නේ ওই විදිහට තමයි කෙරෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් ඒකට දැනගත් එකත් ලොකු මේ ළඟාවීමක්. ඊට පස්සේ තමයි අපිට පුළුවන් නම් ඒක පොඩක් පාලනය කරගන්න පුළුවන් වෙන්නේ. දැක්කොත් දන්නවනම් විතරයි පාලනය කරන්න පුළුවන් වෙන්නේ. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස මම පරයන්කේ ඉඳ ඉරියව්ව මෙනෙහි කිරීමෙන් පසු භාවනාවට පිවිසේ. මාගේ මූල කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසයයි. ආස්වාසයේ කෙටි බවත් ප්‍රස්වාසයේ දීර්ඝ බවත් මෙනෙහි කරමි. මෙසේ ආස්වාස ප්‍රස්වාස කෙරෙහි හිත යොමා සිටින විට සිත පිම්බීම හැකිලිම කෙරෙහිද අරමුණු කරයි. පිම්බීමේදී උදරයේ ප්‍රසාරණයකුත් හැකිලීමේදී සංකෝචනයකුත් නිරීක්ෂණය කරමි. ආශ්වාස ප්‍රශ්වාස කෙරෙහි සිත යොමා සිටින විට යම් යම් අවස්ථාවලදී ආශ්වාස ප්‍රශ්වාසයේ මා මෙහෙවන බව හැඟුණත් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරයි. තවද බාහිර අරමුණු වෙත සිත දිව ගියත් අපහසුවකින් තොරව නැවතත් සිත සතිමත් කරගත හැක. සක්මන් භාවනාවද ඔබ වහන්සේගේ උපදෙස් පරිදි අපහසුවකින් තොරව කරගෙන යමි. තවද පෙර දින රාත්‍රියේ අත්විඳි අත්දැකීමක් මෙසේ විස්තර කිරීමට කැමැත්තෙමි. ඒ අත්විඳේ පරියංක භාවනාවේදීය. පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් සිටියෙමි. එක්වරම වම් අතෙහි ඇඟිලි පෙදෙස්සි හටගත් කුඩා හිරිවැටීමක් කෙමෙන් වැලමිට තෙක්ද ඉන් ඉහළටද දිවෙන බවක් හැඟිනි. කුඩා හිරිවැටීමකින් පටන් ගත්තේ ටිකෙන් ටික තීව්‍ර වී නැවතත් අඩු වී නැති වී ගියේය. ඉන් ටික වේලාවකට පසු දකුණු අතෙහි ඇඟිලි ආපස්සෙන්ද එවැනිම හිරිවැටීමක් ඇති වුවත් එය ෂණිකව අවසන් විය. මෙම හිරිවැටීම් පසුබිමෙන් ශරීරයේ ඉහළ අර්ධයේ යම් වෙනසක් සිදුවෙමින් පවතින බව හැඟී ගියේය. එනම් ශරීරයේ ඉහළ කොටස භ්‍රමණය වන ආකාරයක් නිරීක්ෂණය විය. එම භ්‍රමණය වන ස්වභාවයද ක්‍රමෙන් තීව්‍ර විය. අත් දෙකේ හිරිවැටීම් සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු මෙම භ්‍රමණය වන ගතිය, මොහොත් ක්ලාන්ත ගතිය දැඩිව දැනෙන්නට විය. එය සිදුවීමට ඉඩහැර මා ඉරියව්ව කෙරෙහි අවධානය යොමු කෙලේය. ශරීරයේ පහළ අර්ධයේ නිශ්චල බවත් ඉහළ අර්ධයේ සැලකිය යුතු වේගයකින් භ්‍රමණය වන බවත් වැටහිනි. යම් අපහසුතාවයක් දැනුණත් විශේෂ දුකක් හෝ විශේෂ සතුටක් නොවිය. කමඨහන් සටහනේ යම් දොසක් ඇතනම් සමාවන සීක්වා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේකෙදී අර ඉරියව්ව කියන එක සටහනේ තෑයන ප්‍රමාණයට මතක් කරලා තියෙනවා. නමුත් මේ හිටිවැටීම් සහ කම්පන චංචල වගේ ඉරියව්ව තුළ තියෙන ආනාපානයේ විස්තර ටික හෙලි කරගත්ත දවසේ භාවනාව ඉස්සරහට යනවා. මේක ආනාපාන ගැන හෝ ඊට පස්සේ ආයෙ පිම්බිම හැකිලිමක් අඳුල්ලා දෙනවා. ඒ දෙකම පැත්තක තියලා අර කොහෙදෝ යන එකක් පුදුමාකාර විස්තරයක් දෙනවා. අර ඒ වෙනුවට මේ ප්‍රධාන කර්මස්ථාන එක්ක ඉරියව්ව එහෙම නැත්නම් ආසත් ප්‍රසවාසය එහෙම නැත්නම් මේ පෙන්නඩතර පිම්බීම හැකිලිම ගැන බොහෝම කෙටියෙන් මතක් කරලා අර පේන දේ ගැන වෙන විස්තරෙන් පේනවා හොඳටම විස්තර කිරීමේ හැකියාව තියෙන කෙනෙක්. නමුත් කළ යුත්ත දන්නෙත් නැහැ, නොයුත්ත දන්නෙත් නැහැ. කොහෙදෝ වෙන එකක් ගැන එන විස්තරයක් දෙනවා. ඒක නිසා මේක පොඩ්ඩක් හදාගන්න. පුළුවන් තරම් හැකි තාක් දුරට එක්ක ඉන්න ඉරියව්වේ නැත්නම් ආනාපාන විස්තර. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම නම් මූල කර්මන්තේ ඒකේ විතර දෙන්න මේ හිත ඒක නොකිය මේ අල්ලපු gedara විතර කියන තියෙන උනන්දුව ඔය තමයි සම්පප්පලාප කියන්නේ යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියනවා මල්ලේ පොල් ගන්නම් මේක මේ කුන්දිරා පොල්ද තැඹිලි පොල්ද කලටි පොල්ද ඔක්කොම විස්තර කියනවා යන්නේ කොයිද කියලා අහන එක ඇහෙන්නේ නැහැ දැන් අද ඉන්නේ අපි පස්වෙනි දවසේ හැමදාම මතක් කරනවා. හැමදාම අඩු ගානේ 15 පෙරයක් කමඨාන් සුදුරට මතක් කරනවා මේ මූල කර්මස්ථානයේ විතර ටික කියන්නේ. ඒක ලස්සනට ගෙනල්ලා පෙන්නලා අක්ක වෙන්නලා නංගි නංගි වෙන්න අක්ක දෙනවා. දන්න දන්න ඒ කතාව. ගෙදර ගෙවල් දොර බලන්න එනකොට නංගි පෙන්නනවා. ඉතින් කොල්ලා කොහොමද කැමති තියෙන්නේ? ඉතින් පෝරුවට අන්දලා පෙන්නන්නේ වහලා අක්කා. ඉතින් බැඳලා ගෙනිච්චට පස්සේ බැඳලා බැඳපු පිට ගහගන්න බෑ. ඉතින් මේ මටත් පෙන්න හදනවා නංගි බෙල්ල අක්ක දෙන්න හදනවා මම අවුවේ කියලා හිතන. කවදා හරි අවුවලා තියෙනවා කමටහන් සුද්ධ කරනකොට මේ අවුරුදු 20 ඇතුළත දැකලා තියෙනවද? කවදාවත් අහුවෙන්නේ. ඕගොල්ලෝ හැබැයි කොයි විලිලැජ්ජ නැතුව ඒකම කරනවා. නංගි බෙල්ල අක්ක දෙනවා. මේ මූල කර්මත්තානේ මෙහෙමයි කියලා කියලා අර පැත්තේ විස්තර කියනවා. මේක හිතාමතා කරන දෙයක් නෙමෙයි. මේක තමයි කෙලස් කියන්නේ. තමයි වංචක බව කියන්නේ. මේක තමයි චාටු කතා කියන්නේ. මේක තමයි ෂටගතිය කියන්නේ. මේක මායවි ගතිය. පුද්ගලිකට මන් දොස් කියනව නෙවෙයි. කරුණාකරලා මේක වළක්වලා දොන්නම් දොන් සීමන්නම් සීමන්. දොන් සීමන් දෙකම දාන්න යන්න එපා. බැරි නම් කමන්නේ නැහැ. නමුත් මේක පැහැදිලිව පෙන්නවා. මේ කොහොද යන එකක් විස්තර කරන්න නැටි. ඒ නිසා මේක හරි පැත්තට දාගන්න බහන බොහෝම ඉක්මනට දියුණු වෙන ලකුණු තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවට මුලදී ඊට අකමැත්තක් දැක්වූ නමුත් දැන් සක්මන් කරන විට එසවීම තැබීම ඉක්මනින් නැවතී નિરાයාසයෙන් සිතුවිලි නොමැතිව සක්මන් කරමි. පැය එකක් පමණ මෙසේ සක්මන් කළ හැක. එදිනෙදා ගේදොර වැඩ කටයුතු කිරීමේදීද වර්තමාන මොහොතේ කරන වැඩේට මෙතෙක් සිත යොමු කිරීම බොහෝ දුරට කළ හැක. පෙරමෙන් ගැටීම්, වැරදි සිදුවීම් ඊට අල්පය. වැඩ කටයුතු සෙමින් නමුත් නිවැරදිව බොහෝ දුරට කළ හැක. මෙසේ සක්මන් කිරීමේදී කෙලෙස් නොමැති වීමත් විඥානයේ නිරුද්ධ වීමත් සිදු වේදයි පහදා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මෙම ධර්ම ප්‍රචාරයට සියලු ශක්තිය ධෛර්යය ලැබේවා. මේ ඔය අවධානය යොමු කරන්න හදනදී කිසිසේත් වැදගත් එකක් නෙවෙයි. තමන්ට මේ සක්මන් කරන වෙලාවේදී යම් තාක් දුරට වැටෙනවනම් ඉඳගෙන නෙවෙයි ඉන්නේ හිටගෙන නෙවෙයි ඉන්නේ නිදාගෙන නෙවෙයි සක්මන් කරන්න කියලා ඒ ඔක්කොම වෙන්න දුන්නේ වෙනවා. ඔකෝ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලන්න යන්න එපා විඥාන නිරෝධ වෙනවද? නිරෝධ ඥානේද? මොකක්වත් ඕනේ. දිගටම තමන් ඒ කරන වෙලාවේ මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි මම ඉන්නේ සක්මන් කියලා දන්නවනම් ඒක වළක්වන්න තමයි ඔය විඥාන නිරෝධයක් අහනවා ඒ ඔක්කොම අහන්නේ අර සරල සක්මණේ ඉන්න කතාව තියෙද්දි හිත වෙන වෙන ස්මාර්ට් වෙන්න හදනවා. අතිරේක ලකුණු ලබන්න හදනවා. ඉතින් ඒක තමයි මේ කෙලස් කියන්නේ. ඒ නිසා පුළුවන් තරම් සරල වෙන්න. ඒකට කියන්නේ අපි අහිංසක වෙන්න, අපේ ආර්යයට පැහි වෙන්න හදනවා. අක්කා වෙන්න හදනවා, අයියා වෙන්න හදනවා. භාවනා කරගෙන යනකොට ඒක ඒ වැඩේට එහෙම නැත්නම් ඔය කියන විදිහට අහිංසක වීම සඳහා කියනවා. එහෙම තක්මන් කරනකොට මට ඉඳගෙන ඉන්නවට වැඩිය මෙන්න මේ මේ දේවල් වැටෙනවා. මට වමට මේ විදිහට බර වැටෙනවා, දකුණ මේ විදිහට වැටෙනවා, විලුඹට මේ විදිහට වැටෙනවා. ඇඟිලි වලට මේ විදිහට වැටෙනවා කියලා ඒ විස්තර කියනවනම් අර විදිහට හිත වල්මත් වෙන්න තියෙන ගතිය අඩුයි. අර අහිංසක භාවයේ දිගේ යන්න තියෙන ඉදිරි ගමනක් කියනවා. මේ වගේ මේ දේවල් හොයන්න හදනවා කියලා කියන්නේ අමුව බානවා. එහෙම නැත්නම් ලියන්න තියෙන මල්ල ඔබල බලන කතාවක් තියෙන්නේ. ඒක මේ සාභාවෙත් මගේත් තමන්ගෙත් අවධානය පිටතට යොමු කිරීමක් කරන්න. ඒක යෝනිසෝමනසිකාරය නෙමෙයි කරගෙන යන වැඩේට අවධානය යොමු කරනවා නම් සභාවටත් හොඳයි මටත් හොඳයි ලියන එකටත් හොඳයි. කරුණාකරලා විදිනකොට ඇවිදින එක පිළිබඳ විස්තර ඇහුවත් කමන්නේ වැටෙන දේ තව වාර්තාගත කරත් කමක් නැහැ. මේ පැත්තට යන්න හදන එක එච්චර උනන්දු කරවන්න එපා. අවසරයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාවට ඉඳගෙන ඇස්පිය වූ සැනින් ආනාපාන සතිය මෙනෙහි කිරීමටත් පෙරම මම දැන් මෙතන මෙනෙහි කරනවාත් සමගම નિરાයාසයෙන්ම නිහඬ ශාන්ත අවකාශයක් ඇතිවේ. ශබ්ද ඇසුනද කිසිම අල්ලා ගැනීමක් නැත. මේ සමාධියයි සිතමි. දිගින් දිගටම ඒ දෙස බලා සිටීමද කල යුත්තේ. නැතහොත් ආනාපානය වැඩි යුතුයද? මේ පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. ගරුතර ස්වාමින් වහන්සේ අපට විමුක්ති මාර්ගයේ එලි කළ ඔබට පිං සිදු වේවා. ඔබ වහන්සේ විමුක්තිය ලබා ඇතයි මට සිතේ. තව ලෝවැස්සන්ට එම මාර්ගය පෙන්වා දීමට ඔබට දීර්ඝායුෂ වේවා. මේක න ඇතරම කිරුවේ මොකද්ද කියලා කියනවනම් මට ඒ වගේ විවික ලැබුණා. ඊට පස්සේ Taman කිරුවේ ඒතිය ධානාපාන වාගණක එකද නැත්නම් ලැබිච්ච විවිකේ බුද්ධ විඳද කියන කාරණාවත් ඉදිරිපත් කරන්න කැමති නම් හරි ලේසි පාර කියන්නේ. මේ ලියපෙකන කැමැතිද සභාවට කරුණු ඉදිරිපත් කරන්න Taman මොකද්ද කළේ කියලා. ප්‍රශ්න අහන්න ඉස්සලා දැන් මේ අත්දකලා තියෙන දේ කතා කරන්නේ. එහෙමනම් පුළුවන් ඉස්සරහට මේ ඒ කෙනාට අදාළ උත්තර දෙන්න නැත්නම් පොඩි උත්තර දුන්නොත් එහෙම ඒක එච්චරම ඥානාන්විත නැහැ. ඒ නිසා ඒක ප්‍රශ්න තීරියස් නම් ප්‍රශ්න ඇත්තටම දැනගන්න ඕන නම් ඉදිරිපත් වෙන්න නැත්නම් ලියලා දාන්න හෙට. ඔව්. මගේ ප්‍රශ්නේ මේක ලියලා තියෙන විදිහට ඉඳ ගන්නකොටම Tamanට විවේක තත්වයක් ඇති වුණා ඒ தත්වෙන් පස්සේ මම කළ යුත්තේ ආනාපානී ඉන්න එකද මේකේ ඉන්න එකද කියලා ප්‍රශ්නේ. Taman ඒ ඇත්ත ප්‍රශ්නේ තියමු අපි. කරේ මොකද්ද මොකද්ද අත්දැකීම කියලා සභාගත කරනවා නම් මම කැමති වෙනවා. සමාවෙන්න ස්වාමීන් වහන්සේ මම භාවනාවට ඉඳගෙන මේ මම දැන් මෙතන ඉන්නවා කියලා මෙනෙහි කරා. එතකොටම මේ නිකන් ශාන්ත පරිසරයක් ලැබුණා. කිසිම සද්දපත් දැහුණාට ඒක මේ හිතට වැදුන්නේ නැහැ. ඔහේ බලාගෙන ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණා. ඒක ශාන්ත පරිසරයක් කියලා තමයි තේරෙන්නේ. ඔව් එතකොට ඒක දිගට පවත්වාගෙන යන්න එහෙම නැත්නම් ඒ ලබ උපයාගත්ත ලබාගත්ත මේ සමතුලිත ශාන්ති තත්ත්වය පවත්වාගෙන යන්න කොච්චර වෙලාවක් වගේ අත්දැකීමක් ලැබිලා තියෙනවද? ගොඩාක් වෙලා එහෙම ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ විනාඩි 10ක් 15ක් වුණත් ඊටත් වැඩි ප්‍රමාණයක් එහෙම ඉන්න පුළුවන්. පැය භාගයක් වුණත් එහෙම ඉන්න පුළුවන් මේ සිතුවිලි වෙනේව එන්නේ නැහැ. ඔය එතකොට දැන් මේ වෙලාවේ ආනාපානේ කරන්න ඕනද කියලා ප්‍රශ්නේ කොයි වගේ වෙලාවකටද සම්බන්ධ වෙන්නේ නැගිටට පස්සේද නැත්නම් මේක ඇතුලේ ඉන්නකොටද? නෑ ස්වාමීන් වහන්සේ එහෙම ඉන්නකොට නිකන් ආලෝක ධාරා වගේ පේන ගතියක් තිබුණා. එතනින් මිදෙන්න මට අවශ්‍ය වුණා ඔබ වහන්සේගේ අනුදැනුම පිට එහෙම බලලා වැඩක් නැති නිසා නෑ නෑ මේ කතා කරන්නේ තාමත් මේ පරියන්කේ ඉඳකරද නැගිටලා හිතපු ආපු පරිවිතක්යක්ද ඔය කියන්නේ පරියන්කේ ඉන්න ගම ඒ කියන්නේ පරියන්කේ මේ වගේ විවික්‍යව ඉන්නකොට ආලෝකපත වුණා ඒකෙන් ගැලවෙන්න ඕනකමක් ඇති වුණා එහෙයි ඒ කියන්නේ දැන් මේ ගැලවෙන්න හදන්නේ ඒ විවික්‍යයේ ඉන්නකොට පේන ආලෝකය බාධාවක් වශයෙන් සලකලා එහෙයි ඔව් එතකොට දැන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ මම මේ වෙලාවේ ආනපනේ බලන්න ඕනද විවික්‍යෙ ඉන්න ඕනද කියන එක වගේ කියලා මට තේරුණේ නෑ ස්වාමීන් වහන්සේ මට අවශ්‍ය වෙන්නේ දැන් එතනින් එහාට යන්න. නෑ එතනින් එහාට යන්න ස්වාමී මේක පැහැදිලි කරගන්න බෑ මම ඒක නෙමෙයි කරන්නේ. එහෙනම්. එතකොට දැන් තමයි දන්නවා පැහැදිලි මේක ඉන්න පුළුවන්. ඉන්නකොට අපි හිතනට වැඩිය සමහරට ආලෝක පේනවා ඕන හුස්ම පෙනෙයි නැත්නම් හිතවිලි එයි මොනවා හරි එයි දැන් කොහොමද මම මේක නැවිගේට් කරන්නේ කොහොමද මේක ඉදිරියට යන්නේ කියන කෙන ප්‍රශ්න තියෙන්නේ. ඒ තොරතුරු ටික අනුව තමයි මට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ පැමිණිච්ච ආලෝකය මේ ඇතිවෙච්ච විවේකයට බාධාවක් එහෙම නැත්නම් නුරුස්නා ගතියක් ඇති කරන ගතියක් පේන්න තියෙන බවයි පේන්නේ. ඒ ස්වාමීන් වහන්සේ මේ ආලෝක දාලා දැන් ගොඩක් වෙලා එහෙම බලන් හිටියාම මේ මට ඕන වුණා මේ ඒක අත්විඳින එක නතර කරන්න. ආලෝක එන එක නතර කරන්නද නැත්නම් ආලෝකයට තියෙන කැමැත්ත නතර කරන්න. කැමැත්ත නතර කරන්න. ඒක නම් පුළුවන්. නමුත් ඔය වගේ විවේක වෙනකොට ආලෝකයෙන් එක ස්වභාවය. ඒක අපිට වළක්වන්න බෑ. ඒ කියන්නේ ගායේ පැකේජ් එකේම තියෙන එකක් ඔය. මේක නැත කළා මේක ගන්නවා කියන එක කරන්න බෑ. ඒක ඇත්තටම යෝගාවචරයට අදාළ නෑ. යෝගාවචර කවදාකවත් වෙත පැමිණෙන කිසිම දෙයක් සංස්කරණය කරන්න යන්න එපා. කරන්න ගිය ගමන් කදාකවත් හිතා ගන්න බැරි ප්‍රශ්නකට අපි ලක් වෙනවා. පැමිණෙන එක පැමිණලා ඒක 100ට 100ක්ම ස්වභාවිකයි. ඉතින් මේකට මේ ඇති වෙන මනාපමනාප දෙකට විතරයි කෙලස් කියන්නේ. ඉතින් අපිට උත්සාහ කරන්න ඕනේ එන දේ බලන්න. ඒකට මතුවෙන අමනාපමනාප දෙකෙන් එහාට මම වග වෙන්න ඕනේ. නැත්තම් මට දැන් මනාවේ පහළ දැන් අමනාවේ පහළ කියලා දන්නවනේ ඒක ලකූ ජයග්‍රහණයක්. ඉතින් ඒක පහළ වෙලා ඒ වෙලාවෙදිම දැනගන්න නැතුව අපිට පොතේ බලලා කරන්න බෑ ඒක. තව කෙනෙක්ගෙන් අත්දැකීම ණයට ගන්න බෑ. ඒක නිසා පුළුවන් තරම් බලන්න මේ ඇතිවෙච්ච විවේකයේ හොඳ නම් ඒකට යන්න දෙන්න. ඒ යනකොට ආනපන පේන්න පුළුවන්. ආලෝක පේන්නත් පුළුවන්. ශබ්ද ඇහෙන්නත් පුළුවන්. හිතවිලි එන්නත් පුළුවන්. ඒ කොයි දෙයකින්වත් ඒව ගැන විනිශ්චය කරන්න යන්න නැතුව ඒව ගැන කිරන්න මයින්ඩ් යන්න නැතුව ඇතිවෙච්ච විවේකයේ දිගට පවත්වන එකයි කරන්න තියෙන්නේ. එතකොට දැන් මෙතන තමන්ට බාධා වුණේ හරියට මේ ওই කියන ආලෝක වෙලාව මතුවෙච්ච වෙලාවේ ආලෝකයේ දුරුවන් කිරීම කරගත්ත කරන්න ආලෝකේ නැති කරනගත ප්‍රයත්නයේ Tamanට බාධා කරාද නැත්නම් විවේකේ නැතුව ගියාද? ඉබේම විවේකේ නැතුව ගියාද නැත්නම් මේ ප්‍රයත්නය නිසා විවේකයට බාධා වුණාද? ඒ ප්‍රයත්නය නිසා බාධාවක් වුණා ස්වාමීනි. ඒක තමයි මෝඩකම කියන්නේ. ඊට පස්සේ කර්මා කළා මේ निराවුල්ව ගන්න ජල දහරාව අවුල් කරන්න එපා. ඒ ප්‍රයත්නේ අර වෙන එකක් නැහැ. හැබැයි ඒ ඒ එහෙම නේද අදහස් කරන්න එපා. ඇති වෙච්ච විවේකේ සදාකාලිකයි කිය. ඒක ඒක විසින් නැති වෙයි. නමුත් අපි මේ ආලෝකය ආවා ඒක හොඳ නැහැ. ඒකට ආදරය ඇති වෙනවා ඒක හොඳ නැහැ කියලා මේ අපි ඇතුල් කරන්න හදන අනා ආකුල භාවය තමයි අපි පුළුවන් තරම් නොකර නිකන් ඉන්නවා. එහි ස්වාමීන් වහන්සේ එහෙම එනකොට නැවත ආනාපානය මෙනෙහි කරන්න දවස් වෙන්නේ. එන එක ආපු දෙන් හිතනක් කරගන්න තියෙන එකයි තියෙන්නේ. හිත කරදර ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. මොකක්වත් කරන්න ගියොත් කොයි දේත් ඇහැට ගුණක් වටනවා වගේ. යමක් නොකර ඉන්න පුළුවන් මෙතන. එතකොට මේ වැඩේ යනවා. ඒ වුණත් කැඩෙන්න ඉඩ තියෙනවා. නමුත් එතකොට මම අත දාලා නැහැනේ. මේකට කියන්නේ ගඟක් ළඟ වාඩි වෙලා ගඟ දිහා බලනින්ට අත දාන්න එපා. ගඟට අත දැම්මොත් මොකද වෙන්නේ? කැළඹෙනවා සම්මත. අත තෙමෙනවා. කකුල දැම්මොත් මොකද වෙන්නේ? කකුල තෙමෙනවා. කැළඹෙනවා. ඒක හොද්දටම තේරෙනවා ගඟ දිගේ ඉඳයි දීලා තියෙන්නේ. වියලි බිම හිටගෙන බලන්න හිටපන්. ඔගේ අසුචිත් යනවා, මල් පියලිත් යනවා, ඕන දෙයක් යනවා. අත දැම්මොත් ගෝරි කොටයි. මේ මේ ඒකට තමයි ගාය කියන්නේ, කඩි ගාය කියන්නේ නිකන් ඉන්න බැරි කම. ඕකට තමයි කෙලස් කියන්නේ. දැන් මෙතන ගියාම හොද්දටම කොටු කරලා පෙන්නලා දෙන්න බෝ. ඔබ චේතනා පාල කරා නම්, ප්‍රකල්පන පහල කරා නම්, හිතුවා නම්, ප්‍රාර්ථනා කරන තීරම අකුසල්. ওই අනේකට යන්න දෙන එකයි තියෙන්නේ. එතකොට දැන් මොකක්ද තේරුම් ගත්තයි කියලා හිතන්නේ අපි මේ දෙබස් කරලා දෙබතින් මොනවද තේරුම් ගත්තේ? හේන විවේකයට ඉන්න දීලා බලාගෙන ඉන්න එකයි තියෙන්නේ ස්වාමීන් ඔය ආනපානේ කතාවක් මෙතන නෑ මෙතන තියෙන්නේ මේ ආලෝකයත් එක්ක. ඒකට නුරුස්නා ගතිය එන්නත් පුළුවන් තරහ වෙන්නත් පුළුවන්. ඒ කොයි දේ ආවත් Taman දැනගන්න ඕනේ ඒක Taman විහිං කරන දේ. නැත්නම් විවේකයේ ලැබිච්ච ආසින්සනයක් ජීවිතේ මල් විහිං පල් කියලා තියෙන්නේ. නිසා ආය පල් කරගන්න නැතුව ඕක කන්න නැතුව කියලා දෙන තේරෙන්නේ නැහැ. අනිත් දවසේ ආවම ඒකට යන්න හරි. අවසරයි ගෞරවනීය සාමින් වහන්ස. පිම්බීම හැකිලිම කලක සිට කරන අතර ටික වේලාවකින් මුල් අරමුණ සංසිඳී සැහැල්ලු තත්ත්වයකටපත් වේ. මෙසේ පෑය එකකට වඩා සිතුවිලි නැතුව සිටිය හැක. මෙවිට නීවරණ නොමැති නිසා විඥානයේ නිරුද්ධ වන්නේද? එවිට ඔබ වහන්සේ දේශනා කළ පරිදි අපට නොහැඟෙන නිවන මේ අවස්ථාවේදයි කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේ අපට සාවද්‍යයි සිතුවත් ඊතා දක්ෂ ලෙස ධර්ම කරුණු ඔබ වහන්සේ අප සාවද්‍යයි හිතුවත් ඊතා දක්ෂ ලෙස ධර්ම කරුණු පහදා දෙන නිසා මෙම ප්‍රශ්නය ඉදිරිපත් කෙරෙහි. ඔබ වහන්සේට ධර්ම කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔය මේකට මේ සංසන්දනාත්මක වෙන එක කේවල தത്വෙට දාගන්න හදනවා. ඒක තමයි අපි සංසන්දනාත්මක කියන්නේ නිතර වෙනස් වෙන දෙයක්. ඒක තියෙනවා කියන හදනවා නැත්නම් නැහැ කියන. ඒ කියන්නේ නිත්‍ය සංඥාවට දාන්න හදනවා. මේකද විඥාන නිරෝධය කියලා. මේකත් විඥාන නිරෝධයක් තමයි මේකට කියනවා තදංග වික්ඛම්බන නිරුද්ධි. පටිපස්සද්දි නෑ තාම. ඒ වගේ තව එහාට යන්න තියෙනවා. ඒ නිසා මේකට නිරුද්ධ වුණේ නෑ කිව්වත් වැරදි. නිරුද්ධ වුණා කිව්වත් වැරදි. මේ විනිශ්චය කරන්න යෑමෙන් තමයි අපි කොටු වෙන්නේ. මේ කියෙවිදිට යන්න දෙන්නේ. ඉදිකට යන්න දුන්නාම මේ මොනම දෙයකටවත් එහෙම කේවල තත්වයක් එහෙම නැත්නම් ඇබ්සොලියුට් එහෙම නැත්නම් ආන්තික තත්වයකට අපිට යන්න බෑ අපිට පුළුවන් වෙනදාට වැඩිය ටිකක් වැඩි නම් ඕකට වැඩිය තව ටිකක් වැඩි එකක් තියෙනවා. ඕකට වැඩිය තව ටිකක් වැඩි එකක් තියෙනවා. ඉතින් මේකට නම් වනම් දෙන්න ගිය ගමන් අහු වෙනවා. නතර නතර වෙනවා. ටැග් ගහනවා. මෙත් ඇහි වෙනවා. ආහනේ වෙන්න දෙන්නේ නැතුව දිගට මේක යන්න දෙන්න බැරි අපේ හිත හැම වෙලාවෙම මනින්න හදනවා. අනුක ටිකට මාන්නේ කියලා. මාන්නේ කියන කෙලෙසේ මේ කඩ කරන්නේ. ඒකගේ ඇහැටි එහෙම තමයි. නමුත් යාට පොර දාන්න යන්න එපා. දැන් වෙනතට විදිහේ සාන්තියක් තියෙනවා නම් මේකටත් වැඩිය සාන්තියක් තියෙනවා. ඒ සාන්තියට බාධාව මේක ඉස්තිර කෙරුවොත් තමයි. මේක ඉස්තිර කරන්න යන්න එපා. ඒ මේක අනිත්‍ය සංඥාවෙන් දිගට කරගෙන යන ඉස්සල ප්‍රශ්නෙත් තිබුණේ මේකද මේ නිරුද්ධිය නිරෝධය මේක නැත්තම් විඥාන නිරෝධය කියන්නේ මේකද කියලා අර හෙට යන්න ඉස්සෙල්ලා මේක තාක් වේදා ගන්න ඕනකම තියෙන gedara කියලා කියන්න එපා මේ සැට අඩුවානේ විඥාන නිරෝධයවත් ගෙනවයි කියලා. ඒකචි 14 වෙනි ට්‍රිට් එකකින් gedara එනකොට ගිය පාර වගේ නෙවෙයි මුරුක්කු ගේනවා වගේ පොඩි උණ්ඩ විඥාන නිරෝධය ගෙනවා කියලා කියන්න ඕනේ. ඊට පස්සේ දැන් කට්ටිය වාඩි වෙනානේ මොකද්ද විඥාන නිරෝධය කියන පොඩ වාඩි වෙන්න මං කියලා දෙන්නම් විඥාන නිරෝධය ගැන ඉතින් පටන් අරගන්න. ඒ එහෙම දෙන්න තත්යක් මොකක්වත් නැහැ. හැබැයි විහිළු කරන තත්යකුත් නැහැ. මේකේ මොකද්ද වෙනසකුත් තියෙනවා. ඒකේ තියෙන සාපේක්ෂතාවයක්. තිබුණට වැඩිය පොඩි වෙනසක්. නමුත් ඔය නම් ගණන් දෙන්න තරම් එකක් ගියේ ගමන් අපේ නිසරණෝනේ අරගෙන යන මේ අහිංසක ප්‍රතිපදා 100 100කම කඩලා යනවා. හරියට කැමති කට්ටිය අන්තට්ටු ඊළඟන යන්න, කාඩ්බෝඩ් ඔටුනු ඊළඟන යන්න හරියට කැමති. මේ නන්දෙයි ඒවට අහුවෙන්නේ නැහැ. ඒවට අහුවෙන්නේ නැති වෙන්නයි අපි මේ ආරසාව දාගෙන යන්නේ. නමුත් එන්නේ කට්ටිය මම හිතන්නේ ඕගනයිසර්ස්ලා මේවා කියනවා. ඇති උඹට විඥාන නිරෝධ ගෙනියන්න දෙන්න, උඹට සංකාර උපේක්ඛ ඥාන දෙන්න, උඹට උද්‍යප්පේ ඥාන දෙන්න. ඉතින් කට්ටිය කියලා හැති කරගෙන යපුවාම ඉතින් එයාට බීඩිය ගහපුවාම එයාට ගාණක් එනවනේ. ඉතින් අපි මොනව කරන්නේ? අපිට ඒගොල්ලෝ කොමිෂන් දෙන්නේ නැහැ. අපිත් එකේම ෆෝඩ් කොන්ට්‍රැක්ට්ස් උත් නැහැ. අවසාන ප්‍රශ්නය ගෞරවනීය සාමින් වහන්ස ආනාපාන සති භාවනාව කරන අතර ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනාවේදී සඳහන් කළ අයුරු විඥානයේ නිරුද්ධ කිරීම පිළිබඳ තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. නිදසුනක් වශයෙන් මනසට ප්‍රීතියක් දැනෙන විට ඒ ප්‍රීතියක් බව මනසට දැන්විය යුතුයද? තවද ඕනෑම ක්‍රියාවකදී එය මනසට දැන්විය යුතුයද? ඔබ වහන්සේට නිරෝගී සුවය අත්වේවා. නෑ, මනසට දැන් වෙනවා කියන එක එච්චර ප්‍රසිද්ධ ඒ කියන්නේ එච්චර හොඳට අර්ථකථනයක් ඇවිල්ලා නැහැ. මොකද්ද මේකෙන් අදහස් කරන්න මෙලියන එක මොනවද මනසට දන්වනවා කියන එකෙන් අදහස් කරන්නේ. මොකද ඒක වචන දෙක නම් මට තේරෙනවා. නමුත් මේ මේ පසුබිමේ මොකද්ද අදහස් කරන්න කිව්වොත් නම් මේ ඉන්දස්තර කණු දීලා තියෙන නිසා නිදර්ශන කණු දීලා තියෙන නිසා අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද්ද මනසට දන්නනවා කියන එකෙන් අදහස් කරන්න ලියන එක නම්. එහෙම නැත්නම් ඒක පොඩ්ඩක් වර්ණ ගන්න ඕනේ, ඩිෆයින් කරන්න ඕනේ. නැත්නම් ඒක නිරුත්ති ඕනේ. නැත්නම් හරි අමාරු ඉදිරියට. මොකද මේ විතාම සියුම් කරුණක්. ඉතින් ඒක නිසා මේ මනසට දන්නවා කියන එකක් අපි වැඩමුළුවේදී හෝ භාවන මේ මූලික උපදේශවල හෝ බණේදී මතක් කරලා නැහැ. ඒක නිසා ඒකට එන්න නම් මේක අර්ථකථනය ඕනේ. ඒ නිසා ඒක එකසයි ලියලා පැහැදිලිව නැවත දාන්න ප්‍රශ්න පෙට්ටියට. එතකොට අපිට පුළුවන් ප්‍රායෝගිකත්වය අනුව සලකලා බලලා ප්‍රශ්නය ගන්න සාකච්ඡාවට. ඒ කියන්නේ අපි විනාඩි 20ක් විතර තියදී ඉවර කෙරුව වැඩ. ආ විනාඩි 20ක් විතර තියෙන ඉතුරු වෙලා අපි අර කල්තබව ප්‍රශ්න හෝ එනතන් සභාවේ වෙන නැගී යුතු ප්‍රශ්න තියෙනවා නම් මම ඉල්ලා හිටිනවා අපිට ඊයේ පෙරේදා දෙකේම තිබුණේ දවසට ඉවර කරගන්න බැරි තරම් ප්‍රශ්න අද ඉඩක් ලැබිලා තියෙනවා කාට හරි කැමැත්තක් තියෙනවා නම් ඔව් මයික් එක කරගන්න තියෙන. සම්නන්ත මේක ඊයේ පැය දෙකක කාලයක් තුලදී වුණ දෙයක්. මම බෝමලුවට ගියා සක්මන් කරන්න. සක්මන් කරන්න පටන් ගන්න හැම සැරේම සිතුවිලි හැම පැත්තෙම එනවා. ඒව ඉබේම එන දේවල් මම දන්නවා. ඒත් ඒවා සක්මනට යම්කිසි බාධාවක් වෙනවා. දකුණු වම් පායේ හිත තියාගන්න බැරුව යන හින්දා මම එතනින් සක්මන් කරනකොට නොම්බර දදා කෙරුවා. ලෙෆ්ට් කියනකොට එතකොට රයිට් එකට 1 කියනවා. ඒ වගේ ඒක කරගෙන යන්න පුළුවන් වුණා 300 වෙනකම්. 300න් එහාට යන්න පුළුවන්. නමුත් නම්බර ගහ ගහ කරනකොට එතනින් එහාට භාවනාව දියුණු වෙන්නේ නැති නැහැ කියලා හැඟීමක් ඇති වුණ හින්දා මම හිතුවා එනම් මෙහෙම කරලත් හරියන්නේ නැහැ. ආපහු පාද දිහා පමණක් බලන්නේ කියලා. කොහොමදත් වන් ගණන් කර කර කෙරුවත් වැලි කකුල් වල ගෑවෙන විදිය එතකොට කකුලේ යට අර හිලක් වගේ තියෙන්නේ ඒක පිරෙන විදිය ඒකින් දැන් දැනීම ඒ ඔක්කොම මට තේරෙනවා නමුත් අඩු ගානේ සිතුවිලි වෙන දේවල්ට ගියේ නැහැ 300න් පස්සේ මම මොකද්ද තුනෙන් තුනෙන් පස්සේ 300 300 ඒ ස්වාමීන් වහන්සේ පාද ඒ කියන්නේ 300 300 times. එතනින් එහාට මම පරියංකයට ගියා දියුණුවක් පෙනුන් නැති හින්දා සක්මණෙන් පරියංකට ගියාම වරින් වර සිතුවිලි ආවට ආපහු පරියංකට ගිහින් මම දැන් මෙතන මෙහෙම සිටින්නේ නෙමෙයි කියලා හිතලා I mean I, I looked at how I was seated එතනින් එහාට හුස්ම රැල්ලට ආනාපාන සතියට ඉබේම වැටුණා. ඒක සාමාන්‍යයෙන් හරි ඉක්මනට වෙන දෙයක්. හුස්ම රැල්ල දිහා බලනකොට මුලින්ම නහය යට තුල උඩ එතන තමයි මට දැනෙන්නේ. නමුත් ආයේ ටික ටික සිතුවිලි වලට ඒ යන්න පටන් ගත්තා. උයි මේ සිතුවිලි වල තරහවක් තිබුණයි කියලා මට තේරුණා. තරහව තියෙනකොට ස්වාමීන් වහන්සේ මට හිතුණා භාවනාවේ දියුණු වෙන්නේ නැහැයි කියලා. ඉතින් මම කෙටි කාලයක් මෙත්තා භාවනා කරා. ඒකෙන් ඒක පටස් කාලා හරි ගියා. විනාඩි ටිකකින් ඒක හරි ගිහින් ආයේ ආනාපානයට බැස්සම ආනාපානය හරි ගියා. පම ආශ්වාස ප්‍රාශ්වාස එක දිගටම කෙටි කාලයක ඉන්නකොට එතනින් එහාට හිස් තැනකට ගියා. හිස් තැනේ සෑහෙන කාලයක් ඉන්න ඇති. ඒ වෙලාවේදී ස්වාමීන් වහන්සේ මට කිසි හැඟීමක් ඇතිුනේ නැහැ. හිස් තැනක ඉන්නවයි කියලාවත් දන්නේ නැහැ. හුස්ම ගන්නවයි කියලාවත් දන්නේ නැහැ. සද්දයක් ඇහුණයි කියලාවත් දන්නේ නැහැ. හිස්තැනට ගියාට පස්සේ එතන දිගටම හිටියට කමක් නැද්ද නැත්තම් ඒක මට සෑහෙන්න වෙනවා. එතනින් තව දියුණු වෙන්නේ කොහොමද කියලා මට දැනගන්න ඕනේ. ඒ හිස්තැනට Tamanට කැමැත්තෙන් වැඩි වෙලා ඉන්න පුළුවන්කම තියනවාද? දැන් නැත්තම් ඒක Tamanගේ පාලනයෙන් තොරද? is it under under mechanic do you have a choice? No, I go into that automatically. No, going it's okay. How much how long can you maintain? Is it at your choice or it is something No. happening abruptly? not my choice. Then why, what is the question then? Uh, මොකක්ද ඒකට ප්‍රශ්නේ ඒ ප්‍රශ්නේ තියෙන ස්වාමීන් වහන්සේ එතනින් ඒ- ඒක අග වෙන්න බෑනේ. මට එතනින් එහාට තව දියුණුවක් ඇති කියලා මම හිතනවා. හරි ඒ වුණාට මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. මම දිගට ඉන්නද එපාද කියලා අහන්න පුළුවන්. අපිට choice එකක් තියෙනවා. choice එකක් නැහැ. කියන්නේ ගිහිල්ලා තියෙනවා උපරිමයට ඊට පස්සේ ඒක කැඩෙනවා. ඊට පස්සේ එනවා. එතකොට මුලින් ඉඳලා ගත්තොත් සක්මන් කරනකොට තමන් මේ වම දකුණ කියන එක තමයි පරම මේ අරමුණු කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඊට වැඩිය මම ඇවිදිනවා කියන එක ඔය හිතවිලි තියෙද්දි දැනුණාද නැත්නම් ඇවිදිනවා කියන එකත් මකාගෙන හිතවිලි එනවා. ඇවිදිනවා කියලා දැනගෙන තමයි හිතවිලි එන්නේ. ආශ්වාස ප්‍රශ්වාස එන 100% marks අරගෙන තියෙන්නේ. That's it. ඊට පස්සේ detail වලට එච්චර worry කරලා තියෙන එක විතරයි එකම ප්‍රශ්නේ මෙතන. ඒ නිසා අපිට බාධාවක් ආවයි කියලා හිතන්නේ හිතවිලි ආවා, පය වැදුනා, සද්දයක් ඇහුණා, වේදනාවක් ආවයි කියලා. එතකොට ආනාපාන වගේ පොඩි දෙයකටත් ඒක කම්පෙයා කරන්න එපා. මම ඇවිදින බව දැනගෙනද හිතවිලි එන්නේ. මම ඇවිදින බව දැනගෙනද මේ වේදනාව දැනෙන්නේ. ඇවිදින බව දැනගෙන එහෙනම් ෆුල් මාක්ස්. ආයෙත් ආනාපානත් එක්ක බලන්න යන්න. ආනාපානයේ පොඩි සියුම් අරමුණක්. ඒක කැඩෙන්න පුළුවන්. ඒක නිසා ස්ටෙප් බෑක් කරන්න ඕනේ ආපහු. ෆස්ට් ගියර් එකට දාගන්න ආයෙසර. يعني මම ඇවිදිනවනේ ඉතින් ඇවිදි ඇවිදිමින් හිතවිලි තියෙනවා. ඇවිදිමින් හිතවිලි නැහැ. එතකොට දැන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒකත් ටිකක් ඩීටේල් ප්‍රශ්නයක්. ඇවිදිමින් හිතවිලි තියේදී සතිය තියෙනවා. ඇවිදිමින් හිතවිලි නැතුව සතිය තියෙනවා. කොයි සතියද වඩා efficient? ඒක මට පාලනය කරන්න විදියක් නැහැ. පාලනය නෙවෙයි මං අහන්නේ. ඇවිදිනවා ඇවිදිනකොට හිතවිලි තියෙනවා. ඇවිදිනවා හිතවිලි නැහැ. දෙකේදීම සතිය තියෙනවා. ඇවිදිනකොට හිතවිලි තියෙනවා තියෙනකොට සතිය තියෙනවා. ඇතිවිලට ඇවිදිනකොට හිතවිලි නැහැ. ඒ බවට සතිය තියෙනවා. ඒකට මේ සති දෙකෙන් යමේ සති අවස්ථා දෙකෙන් වඩා efficient, වඩා දක්ෂ, වඩා කාර්යක්ෂම කුසලතාවයේ තියෙන කොයි සතිය කියලාද මම අහන්නේ. මට නිතර සිතුවිලි එන හින්දා ඒක වෙන්න ඇති වැඩි දක්ෂ. ඒක ඒක නෙමෙයි ඔයත් එක්කලා ඒක තමයි කියන්න ඕනේ. ඒක තමයි මට මතු කරලා දෙන්න ඕනේ දේ. නමුත් ඒකෙන් නෙවෙයි යන්නේ. දැන් අර හිතවිලි ආපේක නෙගටිව් කරගෙන ඒක ආනපන්නේ නැති වුණා, ගණන් කරුවා කියන එක තියෙන ඒ නිසා ගණන් කරන එකට අපි යන් ඉස්සල්ලාම දැනගන්න ඇවිදිනකොට මම ඉඳගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි, නිදාගෙන නෙවෙයි ඇවිදිනවා. ඒ අතරමැද හිතවිලිත් එයි, සද්දත් එයි, වේදනත් එයි උනට සම්පූර්ණ පාස් මාක්ස් ලැබිලා. ඊට පස්සේ අපිට ඉඳ පහසුකම් තියෙනවා. අපිට පුළුවන් ඇවිදින එක ඇතුලේ තියෙන වම දකුණ බලන්න. එතකොට ඒකට සිතුවිලි බාධාව ඇවිදින එකට වැඩිය ටිකක් සැරට බලපානවා. මොකද මේ අරමුණ සියුම් නිසා. ඊට පස්සේ ගණනා ක්‍රමයට යන්න පුළුවන්. ඒ ගණනා ක්‍රමයත් 10න් එහාට ගණන් කරන්න යන්න නරකයි. වම දකුණ 1යි, වම දකුණ 2යි, වම දකුණ 3යි, 4යි, 5යි, 7යි, 8යි, 9යි, 10යි. ආයෙකට එනවා. ආයෙ 10යි. එතකොට ගාන 100 පන්නපු ගමන් හරි ලොකු මෙන්ටල් ඇගනි එකක් වෙනවා කන්ටිනියස් එකකට. ගාන පවත්තන එක. ඒ නිසා ගාන ගන්න ඕන සිම්පල් එකක්. පහත් හෝ 10ත් අතර ගානක්. ඒ වගේ දෙකක් කරනකොට ඉතින් අතර වෙනවා. ඒකයි සාමාන්‍ය ඒකේ තියෙන ෆෝමියුලා එක එකේ ඉතින් 10 දක්වා එක සැරයක් ගණන් කරනවා. ඒ කියන්නේ අතරමැද හිතවිලි එකක්වත් නැහැ. ආයෙ සැරයක් යනවා. ආයෙ 10ට යන්න පුළුවන් වුණොත් එතකොට මේ හිතවිලි සෑහෙන බල පස්සට ගිහිල්ලා තමයි අදිෂ්ඨාන ශක්තිය එනවා. ඒ නිසා 10ට වැඩි ගණන් කරන්න යන්න නරකයි. එහෙම වුණෙත් නැහැ නිකන් ඉරියව්වේ ඉන්නකොට. හිතවිලි ආවට ඉරියව්ව පවත්වන්න පුළුවන් නේ කියන සතුට make reason to be glad. ගන්තු ගත්තොත් හරි ප්‍රැක්ටිකල්. ඊට පස්සේ පරියන්කට ගියාට පස්සේ කියවෙනවා සක්පනට වැඩිය පරියන්කේ දක්ෂකම තියෙනවා. ආනපාන එනවා, ඒ තීතිවිලි එනවා. එතකොටත් ඕනනම් ගණන් කරන්න පුළුවන්. එහෙම නැති වුණත් දැන් මං ඉඳගෙන ඉන්නවා දන්නවනම් ඇවිදිනවා නෙවෙයි ඉඳගෙන ඉන්නවා ප්‍රශ්නයක් නැහැ. ආනපන මෙනෙහි කරත් එකයි හිතවිලි මෙනෙහි කරත් එකයි නැතත් එකයි දෙනට තිබ්බට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ අපි විවේක වුණයි කියලා කියමු. හිත විවේක වුණා. එතකොට කෙකෝ මෙතන මෙතන ප්‍රශ්නේ මතුවෙන්න හේතුව මේ ආනාපානේ බලබලා ඉඳලා හිතවිලි වල බාධාවක් නැහැ. ඊට පස්සේ මේ එතනට විවේකයට හිස්තැනට ගියේ episodes ටික, ජවනිකා ටික දැකලා නැහැ හොඳට. how it happens you have to thin slice thin slice the time මේ ආනාපානේ දැනෙන තැන ඉඳලා නොදැනෙන තැනට ගිය පාර එක සැරේ වෙන්නේ නැහැ. ආ ඒක මට කියන්න පුළුවන්. that is very important. හරි. Um, ආනාපානෙට බැසම ඉස්සර තරහ සිටුවේලිනේ ආවේ ඒක මෙත්තා මෛත්‍රී කරාට පස්සේ ඒක ඈත් වුණා. ඒක ඈත් වුණාට පස්සේ ස්වාමීන් සාමාන්‍යයෙන් මම භාවනා කරනකොට ඔළුව බහිනවා මෙහාට. Uh, බෙල්ලෙන් ඔළුව බහිනවා. එතකොට ඉනෙන් මුළු ශරීරෙම පහළට බහිනවා. එතකොට ඒක ඊයේ වුණා කීප වතාවක්. එතකොට පහළටම ඉනින් බහිනකොට ආශ්වාස ප්‍රාශ්වාස මට දැනෙන්නේ උඩ කය ඉස්සෙනවා පහත් වෙනවා ඉස්සෙනවා පහත් වෙනවා ටික කියලා වෙලාවක් ගියාට පස්සේ සෑහෙන වෙලාවක් ගියාට පස්සේ මම එහෙම ඔහේ හිටියා. එතනත් මම හිස්සනකට ගියා. කොච්චර වෙලා හිටියද කියලා මන් දන්නේ නැහැ. ඒක ඒ හිස්සනට යන්නේක ආනපනේ දැනෙන වෙලාව නැත්තම් කොන්ද පාත් වෙලා තියලා කොන්ද 25 වෙන තැන ඉඳලා හිටන්නේ අනේක ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක්ද නැත්නම් ස්ලිප් වෙලා වැටෙනවා වගේද? ග්‍රැජුවල්. ඒ ග්‍රැජුවල් එකේ ඩීටේල් බලන්න ඕන. thin slicing of time කියන්නේ known to unknown ගමනක් කියන්නේ. ඒ නිසා known එක පැත්තේ දන්න පැත්තේ ඉඳලා එහිමීට මේක දුරුවන් වේගෙන ගිහිල්ලා ගිහිල්ලා නොදන්න තැනට අනේක මොනිටර් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒක හොඳට දැක ගන්න ඕනේ විපස්සනාවේ ඇක්සිඩන්ට්ස් නැහැ. everything gradual. ආන්නේක මොහිට කරණන් තේනවා දැන් මම යන්න හදන්නේ යන්න ඉස්සලා තේනවා දැන් ඉතින් අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අරමුණ නැත්ැනකට ඉස්තන්ට යන්න හදන්නේ කියලා ලකුණු පෙන්නලා තමයි එතෙන්ට යන්නේ ඒකේ ප්‍රිකර්සර්ස් තියෙනවා පූර්ව නිමිති තියෙනවා ඒක සැරෙන් නම් අහුවේ නැහැ දෙතුන් සැරයක් කරනවා දන්නවා දැන් ඉස්සරහට යන්න හදන්නේ මොනවාක්වත් නැත්ැනට කියලා එතකොට Tamanට තේරෙනවා නම් ගුරුසෝට ආනපාන වැටුණා ඊට පස්සේ සියුම් වැටුණා ඊට පස්සේ අතිසියුම් මට්ටමට යනකොට ටෙන්ෂන් එක එන්නේ අඩු වෙනවද ටෙන්ෂන් එක ඉන්න ඉන්න වැඩි වෙනවද? අඩු වෙනවා. එච්චරනම් ඒක තමයි අපි නිවනේ ප්‍රිකර්සර් එක විදිහට ගන්න. ටෙන්ෂන් එක වැඩි තැන නිවනින් ඈතයි. ටෙන්ෂන් එක අඩු තැන නිවනට කිට්ටුයි. ඒ නිසා අපි ටෙන්ෂන් එක අඩු වීම තමයි මේ වෙලාවේ යාඩ් ස්ටික් එක කරගන්නේ. මිනුම් දණ්ඩ කරගන්නේ. අපි කොහොමද දන්නේ ස්වාමීන් වහන්සේ නිින්ද වැටුණාද නැත්නම් හිස්තැනද කියලා? ඒක යන්නේ ඉස්සෙල්ලා ග්‍රැජුවල් පෙන්නන තැන තමයි අපි මේ ටැකල් කරන්නේ ඉස්සෙල්ලා. ඒකල ඒකේ එන්ඩ් එක තමයි නිින්ද. ඒකට ඒකට ගියාට පස්සේ නෝවේ අපිට සිග්නල්ස් නැහැ. ඒ නිසා සිග්නල් තියෙනවනේ ආනපානේ. ඒක ගෙවෙන හැටි. ඒක හොඳයි. ඒක සියුම් වේගන යන්නේ. ටෙන්ෂන් එක අඩු වේගන යන්නේ. ෆ්‍රස්ට්‍රේෂන් එක අඩු වේගන යන්නේ. ගියාට ගියාට ගියාට පස්සේ අන්තිමට අහු වෙනවා ෆ්‍රස්ට්‍රේෂන් එක නැහැ. දැන් ඒක නැතිකම ෆ්‍රස්ට්‍රේෂන් එකක් වෙනවා. නැහැ. නැත්තම් කොහෙන්ද ප්‍රශ්නේ? දෙන්න බෑනේ ස්වාමීනාන්සේ. කිසි දෙයක් දන්නේ නැහැ. එතනට ගියාම කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් ෆ්‍රස්ට්‍රේෂන් කියලා දෙයක් නැහැ. දන්නේ නැහැ කියලා කියන්නේ දුක නැහැ. දන්න හැමදේම දුකක්. දුක්වත් නැහැ, සතුටක් නැහැ, පීතියක් නැහැ, ඒ කිසි දෙයක් නැහැ. ඒ මොනවා හරි තියෙනවා නම් ලෝකේ ඔක්කොටම දුකයි. කිංචන කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ලෝකේ තියෙන හරියක් දුක විතරයි තියෙන්නේ. මොනවාක්වත් නැහැ කියලා කියන්නේ දුක නැහැ. <laughs> දැන් ඒක අපිට ප්‍රශ්නයක්. නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම දන්නේ එතනින් දියුණු වෙන්නේ කොහොමද? ඒ ඒ දන්නේ නැතිකම it's an endowment, it's a gift. ඊට පස්සේ කරන්න තියෙන එක මැක්සිමයිස් කරන්න. ඒක මැක්සිමයිස් කරන්න නම් මේ හිමීට බහින පැත්ත තියෙනවනේ දන්න තැනලා නොදන්න පැත්තට. ඒක යෝගාවචරය විට්නස් කර කර යන්නේ අදක දකන යන්නේ ඒකට දීලා තියෙන ඇටෙන්ෂන් එකමදී. අනිත් දවසේ එකට යනකොට ඒක දැනගන්න ඕනේ මෙතන තමයි මේක මම ස්ලිප් කරන තැන ස්ලිප් වෙන්න දෙන්නේ මම ග්‍රැජුවල් ප්‍රොසෙස් එකක් ඒක ටික ටික ටික ටික අඩුවේගෙන යන්නේ ආන්නේ අඩුවෙන එක දිහා බලහිට කියන කයානුපස්සන, වයානුපස්සන, නිරෝධානුපස්සන, පටිනිස්සග්ගානුපස්සන කියලා. තීරදී ගෙවෙනවා. ක්ෂය වෙනවා. වයානුපස්සන වැය වෙනවා. නිරෝධානුපස්සන නිරුද්ධ වෙනවා. පටිනිස්සග්ගානුපස්සන අතහරින්න ලෑස්ති. අතහරින්නේ මොකද්ද ටෙන්ෂන් එක? ෆ්‍රස්ට්‍රේෂන් එක. ඉතින් ඒකට කවුරුත් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ නෑනේ. ඒක තේරෙන්න අපි යන්නේ ෆ්‍රස්ට්‍රේෂන් එක තියෙන තැනට ෆ්‍රස්ට්‍රේෂන් නැත්තන්ට. ටෙන්ෂන් එක තියෙන නැද්ද ටෙන්ෂන් නැති. ඒ ඉතින් ලස්සනට රිලීස් වෙනවා පේනවා දැන්. ටික ටික ටික ටික. එතෙන්දී ෆුල් ඇලර්ට් වෙන්න ඕන, ෆුල් විජිලන්ට් වෙන්න ඕන, ෆුල් ඩිලිජන්ට් වෙන්න ඕනේ. මෙන්න භාවනා ප්‍රතිපදාව විදිහට යනවා. හැබැයි known to unknown යන්නේ. self to non self යන්නේ. signal sign to no sign. expressibility to unexpressibility, unarticulated situation. It's a bliss. It is not a question, it is not a problem. ඒක දන්නේ මේ මේ පාත් එක අඩුවේගෙන යන පාත් එක මොනිටර් කරන්න දන්නේ කරන්න මේක තේරෙනවා. මොනිටර් කරන්න දන්නේ නැත්නම් ඒක මිස්හප්. So you don't know where ultimately you feel lonely not alone. මට ඒක වෙන්නේ නැහැ. මොකක්ද වුනේ? ටිකක් ලැජ්ජා වුණා. ඇයි දෙකට නැමිලානේ හිටියේ? ඒක නම් කෙල්ල කාලේ වුණා නම් පොඩි ලැජ්ජ වෙනවා. දැන් ඉතින් ඔය 60 පිටලා හොට බිවන්නට පස්සේ ඕක කවුරුත් අපි ගණන් ගන්න නැහැ. ඌව නිසා ඉතින් මේ පොඩි උන් භාවනා කරන්නේ නැත්නම් මොකද උන්ට ඕනේ අර ෆුල් ෆෝස් එකේ ඉන්න ඕනේ. ෆුල් පෝස් එකේ. ෆෝස් එකනේ පෝස් කරගෙන ඉන්න තියෙනවා. දැන් ඉතින් කබායේ ඉරිලා ඊට ගමක් නැහැ. කවුරු බලන්නද? කවුරු දකින්නද? මා දැන් මාළු වියේ කියලා හොම්බෙන් යනවා. කේල් කන්න කිරි වදින්න වදින්න කේල් කන බිමට ඇනෙනවා. ඇත්තම ස්වාමීන් වහන්සේ ආරෝස්ට වෙනම හැම අවුරුද්දෙම ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බොත් හරියට වටිනවා. මොකද ඒ? ආරෝස්ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක්. නෑ නෑ ගහනකොට පබ්ලික් එකෙන් කරන්න ඕන කට්ටිය ඉස්සරහා ගහන්න ඕන. මොකද ඒක වෙන් කරලා කරන්නේ. නෑ එතකොට භාවනා වැඩි පහසු කියලා මට හිතෙනවා. දැන් මේකෙදී කවුද ආරෝග්‍ය කතාව මොකද තියෙන්නේ දැන් ඔය මේ ඔකත් මං chance එක ගත්තා ඔක දාන්න සොයනවා. දැන් මෙයත් මෙයත් මේ contribute කරනවද? ආරෝග්‍ය නේද? <laughs> හෙල්ප් කරනවද? ඒ ඉතින් දිලානේ රිට්‍රීට් ඕගනයිසර් වෙන්නේ මේකේ. ඉතින් මෙයා කවුද? ඉතින් මෙයා නිකම්ම සිටිසන් ජෝන්. ඒක ඒක වෙනම කතාවක්. මේකට අරෝනේ. දෙන්නේ බා ඔලුව උසන තියන්න මේ අඟ අඟෙම්ම කඩලා දාන්න. ඔය යන විදිය හුඟක් හොඳයි. ඔය යන විදිය හොඳයි. ඒ යන වෙලාවේදී මේ සිදුවෙන දේ කරදරයට ගන්නවා. අපි සිදුවෙන දේ බාධාවකට ගන්නවා. සිදුවෙන දේ ප්‍රශ්නයකට ගන්නවා මේ උත්තරයක් හම්බ වෙන්නේ. හැබැයි මෙහෙම වෙන්න ඕනේ උත්තරේ ලක්ෂ වාරයක් කරන්න ඕනේ. ඒ අර අපි වෙනදා ලූස් කරන පැත්තක් තියෙනවා අපිට lost beyond control යන්නේ. මේක තමයි ලස්සනම කෑම. ඒ control එකෙන් අයින් වෙනවයි කියලා කියන්නේ අනාත්මය. control එක නැති වෙනවයි කියලා කියන්නේ තියෙන දෙයක් නැති වෙගෙන යනවා. ආන්නේ නැති වෙන ගතිය හොඳට බලන්න ඉන්න පුළුවන් නම් හරි ඒක අනිත් දවසෙත් වෙනකොට වෙයිද කියන්න නැද්ද දන්නේ ඒක නිතර වෙනවා ස්වාමී වෙනකොට ඒකේ thin slicing of time ටික ටික ටික ටික ටික බසක් නැණ එකයි තියෙන්නේ ඒක හරිම හරිම rejuvenating process එකක් මේ තමන් ළඟ තියෙන control එක බහිනවා තමන්ගේ කොන්ද වැක් කරනවා ආනපනේ නැති වෙගෙන යනවා දැනීම නැති වෙගෙන යනවා. ඒ නිකන් ඉන්ජෙක්ෂන් එක ගහලා ඔපරේෂන් එකට ඉස්සලා සිහි නැති වෙගෙන යන වෙලාව වගේ. දන්නවා මෙතනින් පස්සේ ඉතින් සිහි නැති වුණාම ආව කපනවා කිය. දැන් මේ ප්‍රොසෙස් එක මොනිටර් කරන්න පුළුවන් නම් වෙනදට ඉතින් එක තප්පරයක් හිටියත් ඒක ඒ කියන්නේ මොනිටර් කරන්න පුළුවන් එක හරිම ක්‍රිටිකල් ඒක හරිම මේ චැලෙන්ජින් ඒ වෙලාවේ තමයි මේ කොන්ෂස් එකයි සබ් කොන්ෂස්නස් එකයි අතර ටනල් එක හැදෙන වෙලාව. උඩ උඩ හිතේ ඉඳලා යටි හිතට ටනල් එක හැදෙන වෙලාව. ඒක හැම වෙලාවෙම මිස්ටික්ස්. දස ලක්ෂ වාරයක් කරනකොට ඒක මිස්ටික් නෑ සයන්ටිෆික් වෙන්න පටන් ගන්නවා. ඒක බය වෙන්න එපා. එතන ආනපන්න නැතුණා කියලා ගණන් කරන්න යන්නේ නැතුව ඒක හැමදාම වෙන්න ඇරලා මුතුවට ජවනිකා කප කප පුංචි පුංචි කැලේ වල කප කප බල බල යන එකයි තියෙන්නේ. ඒක ආරෝ වුණත් නැති වුණත් එකයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ thank you very much. තව ප්‍රශ්නයක් ලිඛිත ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වඩා සමාධියක් ලබාගත් පසු විපස්සනාවට හරවන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන මෙන් ඉල්ලමි. ඔබ වහන්සේගේ ශාසනීය කටයුතු දිගටම කරගෙන යාමට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමි. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඥානපන්නේ වඩ නැටි කියන හැටියෙන් තමයි මට කියලා දෙන්න වෙන්නේ. ආනපන්නේ වඩන්නේ කොහොමද කියලා දන්නේ නැතුව මට කියන්නේ නැතුව දැනටම විපස්සනාව ඉන්නවද නැද්ද කියලා දන්නේ කොහොමද? ඒක මොකද්ද මේ ආනපාන සතිය වඩනවා කියන එකක් වාක්‍යයක් නේ වාක්‍ය ඛණ්ඩයක් තියෙන. ඒ ටිකේ තොරතුරු මට නොදී මොන්නව කතා කරත් කුණු බාල්දියට තමයි ප්‍රශ්නේ වටින්නේ. ආනපසේ වඩන හැටි වඩනකොට වැටෙන හැටි කියන්නේ නැතුව කොහොම මේ කතා කරන්නේ මේකනේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කියනත් මේකයි පළවෙනි දවසේ ඉඳලා හත්වෙනි දවසේ වෙනකන් කියන්නේ ඒකමයි ඒක කියන්නේ නැතුව කියනවා එහා පැත්තේ ඊට එහා පැත්තේ මොනවද තියෙන්නේ කියලා ළමයා හම්බෙන්නේ නැතුව මට කියන්න බෑ කේන්දරය හදන්න බෑ ඒක නිසා පළවෙනි වාක්‍යයේ ඛණ්ඩේම කිසියම් භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච ගතිය දැනিলাවත් නැහැ මේ කමඨාන් සුද්ධ කිරීමේ වார்த்தාවක් කියවලාවත් නැහැ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආනාපාන සතිය දිගටම කරගෙන වඩාගෙන ගියා. දවසේ වැඩිම වේලාවක් මට සතිය පිහිටුවාගෙන සිටීමේ ඉන්න පුළුවන්කම තිබුණා. එහෙම භාවනා අරමුණේම දවසේ වැඩි වාර වේලක් ඉන්න පුළුවන්කම තිබුණා. දිගටම කරගෙන කරගෙන ගියා. ඊට පස්සේ මේ ධර්ම කරුණු කාරණා වැටහීමේ සිතුවිලි පහළ වුණා. හේතුඵල ධහමට අනුව සියලු කරුණු කාරණා වැටහිගෙන ගියා. ඉතින් දවසේ වැඩිම වේලාව සමහරලාට රාත්‍රී නිින්දේදී පවා ඉන්දියාම අඩුයි සතිය පිහිටුවා ගැනීම නිසා නිින්ද නොයෑම තුල දැන් ඊයේ රැත් ගත්තොත් දෙකට විතර අවදි වෙලා සිතුවිලි පහළ වීමේ ක්‍රියාවලියක් මතුවෙනවා. නිින්ද යන්නේ නැහැ. සමහරලාට පාන්දර හතර හතරහමාට පහට වගේ තමයි නිින්ද යන්නේ ඒ වෙලාවට. ඉතින් අර ඊට පස්සේ මම ටික කාලයක් මේක නිින්ද නොයාම හේතු කොටගෙන මම පොඩ්ඩක් භාවනාව පොඩ්ඩක් අතපසු කරා. මොකද මේකට විකල්පයක් නැති නිසා. සිය දිගටම දවසේ වැඩිම වාර ගන්න සිය පිටවාගෙන ඉන්න පුළුවන්. සතිය පිටවාගෙන. දැනටත් දැන් ටිකක් මට නැවත ඒක දිගටම කරගෙන ගියොත් කරන්න පුළුවන්. නැත්නම් අරක බාධාවක් හැටියට සලකලා මම ටිකක් සති දෙකක් විතර දෙකක් තුනක් විතර වගේ මම විවේකයක් ගත්තා ටිකක් අර මානසිකව බලපෑම නිසා. දිගටම එහෙම කරගෙන යෑමෙන් සමහර ඒ කියන්නේ රාත්‍රී නිින්ද පොඩ්ඩක් අර අනිත් කාර්ය බහුලත්වයට බාධාවක් වෙන නිසා දවසේ වැඩ කටයුතු වලට බාධාවක් වෙන නිසා ටික කාලෙකදී මම හිතාමතාම ඒක නැවතුවා. දැනටත් දැන් ඊරාජ් ගත් මේ කාල සීමාවේදී මට දැන් මේ කාල සීමාව තුළ මට ඒ කියන්නේ දවසේ වැඩිම වාර වේලාවක් සතිය පිහිටවාගෙන සිටීමේ හැකියාව තියෙනවා. මේක ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද මොකද්ද මේ කියන්නේ? ඔව් දැන් මම මේක දිගටම කරගෙන යාමේ හැකියාව තියෙනවා. ඒක තියා කරන්න නම් මොකද කරන්න ඕනේ? එහෙම ආයත් ආයත් කියන්නේ මේක කරගෙන යා. මොකද්ද අන්තිමට ප්‍රශ්න? දිගටම සතිය පිහිටුවාගෙන හිටීමේදී අර බාහිර බලපෑම් නිසායි මේ පොඩක් ඒක නැවතුනේ. ඔබ වහන්සේ කියන්නේ මට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. මට කියපු ටික නම් හොඳට තේරෙනවා. මොකද්ද දැන් මෙතන ප්‍රශ්නේ නැත්තම් මොකද්ද ඉදිරිපත් කරන්නේ? දැන් මම මේ ඒ කියන්නේ සතිය පිහිටුවා ගැනීම දිගටම හිටිපුනහම ඒක තමයි මට ඒ කියන්නේ රැයට නිින්ද නොයෑමක් තියෙනවා ඒක. කාර්ය බහුලත්වය නිසා මම මේක නැවත් ඔය ආයෙත් தත්ත්ව විස්තර කරනවා මට ඒක හොඳට තේරෙනවා. මොකක්ද දැන් ප්‍රශ්නේ කියන්න මට? මේක දිග දිගටම කරගෙන යාමේදී ඒ කියන්නේ ඉදිරි කාලයට තියෙන මගේ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට මෙහෙම නැවතුවාම නැවත මට ඒක ගැනීමේ හැකියාව තියෙනව නේද කියන එකයි මම. ඔක්කොම මට තේරෙනවා. ඒක දැන් ඔය තුන්වෙනි වතාවට කියන්නේ මොකද්ද දැන් මහත්යම ඉදිරිපත් කළා මහත්යක ප්‍රශ්නේ කියන්නේ එක වාක්‍යයකින්. ඒ කියන්නේ මේක බාධාවක් වේද? ඒ කියන්නේ අව මේ කාලෙකදී නැතුව යයිද? එහෙම දෙයක් මට ඒක කරගෙන ඒ කියන්නේ අපි දිගටම නවත්තලා තිබුණොත් ඒක කරගෙන යෑම නොගියොත් කියන එකයි මට තියෙන මේ ප්‍රශ්නේ. මොකද්ද මේ කියන්නේ කියලා මහත්ය සතිය කිව්වට ඕක නෙවෙයි සතිය කියන්නේ. ඒක නිසා අපිට ඒක විස්තර වෙන්නේ නැහැ. සතියෙන් හිටියානම් දැකපු දෙය කියන්න එපා. එක ආනාපානයක විස්තරයක් තාම නැහනේ. ආ හරි. ආනාපානය දිගටම කරගෙන ගිහිල්ලා මේ නාසිකාග්‍රයේ උඩ කෙළවරේ සතිය මේ සිහිය රඳව ගත්තා. රඳවාගෙන ඒ දිගටම ඒ අරමුණේ මම දිගටම හිටියා. හරි මට වැඩක් නැහැ. මම කොච්චර අහන්නේ සතියෙන් ආනාපානේ නැත්නම් සතියෙන් නාසිකාග්‍රේ බලනකොටයි නැත්නම් සතියෙන් හුස්ම ගන්නකොටයි අසතියෙන් හුස්ම ගන්නකොටයි ඇති වෙනස මොකක්ද? මම ආනාපානේ දිහා බලාගෙන ඉන්නකොට ඒ ආනාපානය තුල මට ආස්වාස ප්‍රාස්වාස ගැන වැටහුණා මට වැටුණා කියවල තේරෙන්නේ නැහැ මම මේකයි අහන්නේ මොනවද දිග බවත් කෙටි බවත් වැටුණා මොකක් දිගද වලිගේ දිගයිද ආස්වාසිය දිග බවත් මොකක්ද ආස්වාසිය කියලා තේරුම් අරන්නේ මොකේ දිගද්ද ඔය කතා කරන්නේ ස්පර්ශයක දිගද්ද උණුසුමක දිගද්ද තද ගතියක දිගද්ද මට ඔය කියන එක වචනයකවත් ඔය මට කෝඹ දෙන්නේ ඔය කුරුම්බ නැහැ ඔක ඇතුලේ මට වැටහිච්ච එකක් කියන්න ආනාපාන කරනකොට ආනාපාන ආස්වාසිය දිග කෙටි බවත් මොකේ කෙටි බවද? ආස්වාසයේද? මොකක්ද ආස්වාසය කියන්නේ? ආස්වාස ප්‍රාස්වාසය තුල ආස්වාසයේ ඒ නිසා මං එන මූලික උපදේශපන්ති අහන්න ඔය කොච්චර වටවලල්ලේ ගියත් මේ කියන්න දැඟලුවාට ඔය සතිය එනකොට උද්දච්චය කියලා කියන්නේ. සතිය කියලා හිතාගෙන ඉන්නවා. සතිය නම් දැකපු දෙය කියන්න පුළුවන් වෙන්න එපාය. ඔය කියන එකම තැනකවත් දැකපු දෙයක් නැහැ. අත්දැකීමක් නැති ඒ නිසා අපි දෙන්න අතර sannivedanayak වෙන්නේ නැහැ. නාසිකාග්‍රේ කෙලවර සිය පවත්වා ගැනීම සතිය කියලා මම හිතන් හිටියේ. ඒකේ මහත්යට ඉන්න පුළුවන්. ඔව්. ඒක එහෙමනම් එතකොට ඒක උණුසුමක්, කම්පන ගතිය, චංචල ගතියක වැඩෙනවනේ. මේවා මුකුත් කියන්නේ නැහනේ. ඔව්. ඉතින් ඒව නැතුව මන් දන්නේ කොහොමද ඔය සතිය කියලා මහත්ය නම් නම් කරපු එක සතිය නොවෙන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට අර වගේ රෑ දෙකක් තුනක් නින්දනු ගියට ඉතින් මට කරන්න දෙයක් නැහැ. එතන සීය පිටුවා ගැනීම නෙමෙයි නේ ස්වාමීන් වහන්සේ. මන් දන්නේ මට මොනවක්වත් දෙන්නේ නැතුව මොකෙන්ද මං කේන්දරේ හදන්නේ. ආස්වාස ප්‍රාස්වාසයේ වදින තැන සීය පිටුවා ගැනීම නාසිකාග්‍රයේ කෙලවර සීය පිටුවා ගැනීම සතිය පිහිටුවා ගැනීම නෙවෙයි සාන්නා. සතිය පිහිටෙවුවා නම් පිහිටෙවුවට පස්සේ වැටෙන්න බෑ මොනවාරි. ඔව්. වැටෙන දේ කියන්නේ නැතුව මම ඔකට සාක්ෂි වෙන්න බෑ මට. මොනවද වැටෙන්නේ එතකොට? සතිය පිහිටුවා ගැනීම තුළ මට ඒ කියන්නේ හේතුඵල ධහමට අනුව කරුණාකාරා වැටෙනවා. මට බේනෝ හොඳ පිස්සු හොඳ එක හැදිලා තියෙන කියලා. සාමාන්‍ය පිස්සු නෙවෙයි හොඳ එක හැදිලා තියෙන නිසා මං කියනවා කරුණාකල මූලික උපදෙවලට වුන්කම් දෙන්න. ඒකල කරුණාකල අර කමටහන් ලියනකොට මේ වැටහීම පිළිබඳ ඒ සෝන්සේ කටට උත්තරයක් දීලා තියෙනවා. උත්තරයක් දීලා කියනවා මෙන්න මේ වගේ කියන්න බලාපන් කියලා. ඒකක ඌලඟක්වත් වැදෙලා නැහැ මාත්‍යාට. ඒක නිසා මම මේ තරහට නෙමෙයි කියන්නේ. නමුත් හොඳට මතක තියාගන්න ඊට පස්සේ අපි කතා කරන හැම දේවලම මම බාරගත්තොත් ඔක සතිය කියලා. මමත් මාත්‍යාගේ පයින් රිලවට ඉනිමක් බැඳීමක් වෙන්නේ. මම ඒකේ බාර ගන්නෑ. මට බාර ගන්න මාත්‍යාගේ යුතුයකමක් තියෙනවා. සතිය පියදා ඉස්සලා කිව්ව අම්මා කියනවා මම ආනපන සතිය ඇති කරද්ද දැන් විපතනට හරවන්නේ කොහොමද? මම මොනවා කියන්නේ මට කියලා නෑනේ ආනපන කරපු ඇටි මට කියලා මම දන්නේ නෑ මේ ආනපන සතියක්ද ආනපන සමාධියක්ද මොකක්වත් දන්නේ ආනපන සතිය තුට දිගටම පවත්වාගෙන යනකොට මම එළියක් දැක්කා ඒ මට වැඩක් නෑ එළිය නෙමෙයි මට ඕනේ ආනපන මොනවද දැක්කේ ඒ දිගටම පවත්වාගෙන ගියා එළිය තුල අපරාධ කාලේ නාස්ති තමයි අපි දෙන්න දෙකක් කතා කරන්නේ දෙන්න දෙකක් කතා කරන නිසා මම කියනවා කරුණා කරලා මේ මූලික කමටහන් වලට වුන්කම් දෙන්න ආයෙ සැරයක් මොකද ඔය කරපු වැරදි නිසා මම මේ කියපු නිසා හොඳට තේරෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම කමටහන් වார்த்தාවක් ලියන්න ඉස්සෙල්ලා ඒ ලියලා තියෙන සටහනෙන් පිට යන්න ගියොත් අපි උසාවියේ මේ සිවිල් නඩු උසාවියේදී නෑ නෑ ඊට පස්සේ වෙලා දෙන්න බෑ. no no no. ආයෙ වෙලා දෙන්න බෑ අපිට දැන් පැයක් ගිහිල්ලා තියෙනවා. කරුණාකරලා මේ මූල කර්මස්ථානයේ බුදුපත් චෛත්‍යටි කියන්න කියන්නේ නැතුව වැඩක් නෑ කතා කරන්න. මට සමති තිබුණත් එකයි විපස්සනා තිබුණත් එකයි. ඔක දිගට කට මට ඕනේ නෑ. පොඩ්ඩක් මේ දෙන්නට කියලා දෙන්නයි කියලා මම අවි ඊශවතියමු. මේ දෙන්නට පොඩ්ඩක් කියලා දෙන්න. කමටහන් සුන්දර ගන්න. දෙන්න අනිත් අනිත් ඔක්කොට වැඩි උනන්දු දෙන්නේ. නමුත් බලාගෙන ඉන්න වෙන්නේ කොයිද? ඒ හිටි අපේ යුතුයකමනේ අපි මේ මෙතෙන්ට ඇවිල්ලා මෙච්චර දවස් 7ක් 8ක් හිටපු එකේ අඩු ගානේ මෙන්න මේකයි මෙතන කරන්න කියලා ඒ දෙන්නට කතා කරලා කියලා දෙන්න ඕන. ඒක සාමාන්‍ය පළවෙනි දවස් තුනේ අපි කරනවා. ඒකේ නැති වුණා කියලා කිසි ප්‍රශ්නයක් මම මාස 18ක් වද වෙලා ඉගෙන ගත්ත දෙයක්. මට ඒ නිසා මට කිසි තරහක් යන්නේ නැහැ. මොකද මාස 18ක් මනුන් ඇහුවා. ඔයගොල්ලෝ මොනවද දවස් 8ක්වත් නැහැනේ. කරගෙන තියෙන්නේ මේ කියන දේ නෙවෙයි. එනතව කියන දේ අපිට වැටහෙන්නේ නැහැ. ඉතින් ඒක වැටෙන්න දාගන්න එපා. උසාවි භාෂාවට මේක දැම්මේ නැත්නම් නඩු ඇහෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා අපිට පෙරක දුරෙත් දාන්න වෙනවා රජේ නීතිඥය දාලා කියලා දෙනවා. ඔන්න ඔය සාකේ ටික පොඩ්ඩක් කම්පයිල් කරලා ගන්නයි කියලා. එහෙම නැත්නම් අපරාධ දවස් ගාණක්. ඒ කියන්නේ මම මේ දොස් කියනව නෙවෙයි මගේ මගේ දුර්ලකම් මම දකිනවා. මේ දවස් ගාණ ඇතුළත කිසිම වෙලාවක කමටහන් වார்த்தාවක් කියන්න දන්නේ නැහැ. මෙච්චර අහුම්කන් දුන්නාට මෙච්චර ලිව්වට ඉතින් අපි කොහොම හරි මේ කට්ටියට ඒත්තු ගන්නලා දෙන්න ඕනේ. මේ මේ පැත්තෙන් එලි පිට ගිය ගමන් අපි ගන්නෑ මාතෘකා. මෙන්න මේක ඇතුළට එන්නේ. ආවොත් ගන්නවා. ඒ කියන්නේ මං කියන්නේ ඔක්කොමලා මේක ඇතුළට එන්න පුළුවන් කියලා ඕ ආයුතුයි කියලා. හැබැයි අපි මෙතන කරන්නේ මෙන්න මේ ශේෂ්ත්‍රය කියලා පළවෙනිම අපි කියලා දීලා තියෙනවා උපදේශ මාලාවේ. ආන්න ඒකට අහුම්කන් දීලා නැවත සැරයක් කමඨහන් වார்த்தාවල් ලියන එකක් ගැන කතා කරලා ඊෂට හරි ඩිලාට හරි දෙන්න ඒක එඩිට් කරගන්න. ඊට පස්සේ අපි වෙලාගමු. හොඳයි අපි වෙන විනාඩි 5කද වැඩිපුරත් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා අපි මෙතනින් පස්සේ ලියාගෙන ආවද? අවසරයි ගෞරවනීය සාමින් වහන්ස වැඩිහිටියන්ගෙන්ද අවසරයි මා සක්මන් කරන වේලාවේදී නිදහසක් හා සැනසීමක් දැනුනි. සිතේ එක අරමුණකට තබා ගැනීමට පුළුවන් වුනි. පාඩම් කිරීමටද පහසුයි මතක ශක්තිය වැඩි වේ. සිත එක අරමුණකට එයි. ඒ විට මට සතුටක් දැනේ. මොකද්ද මෙතන අරමුණ කියලා කියන්නේ? සිත සමාධි වෙන එක. නෑ හිතේ අරමුණකට එනවනේ. මොකද්ද අරමුණ කියන්නේ? මොකද්ද කොතෙන්ද හිතේ එන්නේ? වෙන හිතුවිලි එන්නේ නැතුව එක තැනකට එන්නේ. කොතෙන්ද තැන? සිතේ. හිතේ හරි කයේ හරි කොතනද මේ හිත පිහිටන්නේ? කොතෙන්ද අරමුණු වෙන්නේ? මොකද්ද අරමුණු කරගෙනද මේ සක්මන් කරන්නේ? වම දකුණ. එතකොට කියන්නේ වම දකුණ හිත පිට යන්නේ නැතුව වම දකුණට හිත ගියා කියන එකද කියන්නේ? කොහොමද දන්නේ? සිතුවිලි එන්නේ නැතුව මේ කෙලෙස් සහිත මුකුත් නැතුව මේ සිත මේ ඒ වම දකුණ යනුවේ මෙනෙහි කරන එක. ඔව් මෙනෙහි කරන එක හරියයි කියලා කොහොමද දන්නේ? දැන් මම මෙනෙහි කරනකොට කරනකොට අර මේ යන්නතු කොයිලා කරේ හිත හිටිනවනේ. ඒ හිටි බව, හරිය බව මොකෙන්ද සාහිතික කරන්නේ? ඒක තැනක මේ ඒක තැන කියන්නේද කොතනද කියලා කියන්නේ? පාදයේ. ඔව් පාදයේ. විලුඹ හරිය. අන්න හරි. ඒකට විලුඹේ මොනවද දැනෙන්නේ? විලුඹ හරියටම වැදෙනවා පොළව. ඔව්. අනේ වැදෙන විස්තර කිව්වනම් ඔය සාර්ථ ඔය මේ කමඨහන් වார்த்தාව හරිය සාර්ථකයි. මට මේ පය තියෙනකොට වමේ විලුඹ පොළවේ වදිනකොට මට මෙන්න මෙහෙම වැටුණා කියලා ඒ ටික ලියවෙන්න ඕන. ඒ නිසා අපි හෙටත් පොඩි කට්ටට අවස්ථාවක් දෙනවා. එනවද? ඔව්. එතකොට මේ අතන හිත ගියා මෙතන හිත ගියා හිත ගිය තැන මෙන්න මෙහෙම වැටුනේ කියලා කිව්වොත් මේ නාකින්න මම මේ ගහන්න හදන්නේ ඔය අවුස්සලා. පොඩි දරුවා ප්‍රාණ අපේට අරගෙන දෙන්න හදන්නේ මේ ඒක නිසා මගේ පැත්තට පොඩි සපෝට් එකක් තියලා ලියමු. අපි දෙන අපි දෙන්න රහසේ හරි කමන්නේ කරලා හරි ගසලා වැඩේ දෙන්න ඕනේ. මොකද මේ මේ මේ පොඩි එකේ ඉල්ලව ගහන එක ලේසි මට ගහනවට වැඩිය ඒකයි මම මේ බලන්නේ. කොතනද පය හැදුනේ මොනවද දැනුනේ? ඒතර ධක්මන ගැන මොන පරියන්ක ගැන මොකද කියන්නේ? පරියන්ක කරන්න හම්බුනේ නැහැ. පුළුවන් වෙච්ච ලාක ඒකෙත් හරියට වැටහිච්ච දේ විස්තර ටික ලියා ගන්න පුළුවන් නම් ඉතින් හරි ජයග්‍රහණයක් අපිට ඒක. හොඳයි. එහෙනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි අපි තුනට එකතු වෙනවා. අපේ මේ පරියංක භාවනාව සඳහා අපි එකක් වෙලා ගන්නවා. සක්මන් භාවනාවට. තෙරුවන් සරණයි.